සිත නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ මහා සීහනාද සූත්‍ර ඇසුරෙන් සිදු කෙරෙන අසිරිමත් බුදු ගුණ දේශනාව ජුනි මස 29 වන සෙනසුරාදා සවස 6 සිට පසුදා පහන් වනතුරු පුරා පැය 12 පිළිහුල්ලුය අරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අභිධර්ම කතිකාචාර්ය පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ මෙහෙයවීම බුදුමග බෝසත් සංවිධානය සදැහැති මාධ්‍යාලෝකය ජාතියේ බුදු නාලිකාව බෞද්ධා මාධ්‍යාලය නලලේ තබා අප සරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ සුරක්තවර ශ්‍රී පාද පద్ම અભියස උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්න නමෝ තේ බුද්ධ වීරද්ධෝ විප්පමුත්තෝ ශිසම්බදී නමෝ තේ බුද්ධ වීරද්ධෝ විප්පමුත්තෝ ශිසම්බදී නමෝ තේ බුද්ධ වීරත්ථෝ විප්පමුත්තෝ සිසම්බදී අනන්ත චක්කවාලේසු සම්මේ දේවා සයින්දකා අත්‍රා ගම්ම සම්ධාය සීදන්තු මුනි ගුණ සාගරේ පරිතෝ චක්කවාලේසු අත්‍රා ගද්ධන්තු දේවතා ධම්මස්සාමිස්ස ගුණෝගේන තේමෙන්තු හදයන් දයන් සමන්තා චක්ක මාලේසු පීති පුන්නා සදේවකා සීහනාදං මුනින්දස්ස සුනන්තු සාධු චේතසා සම්ම මහා සේනින්ද අනිමිසේහි තිදස පුරේ කාචර ගාමා ගම්ම සීදතු මුනි ගුණ සාගරේ කිරි වෙහෙරේ වැඩ සිටිනා මහා සේන දෙව් රජුනේ දේශවන් පිනවා සනහා සම්බුදු ගුණ අසනු මැනේ බුද්ධසිද්ධෝ පාතු භූතෝ ධම්මෝ තේන සුදේශිතෝ සංඝෝච විපුලෝ ආසී සද්ධහන්තා සුනන්තු මං මුනි රජුන් ලොව පහළ විය දහම් ශක්නද රාව දින සංඝරුවන ලොව විපුල විය සැලහැ ඇත්තෝ මට සවන් දෙත්වා අරහං වත සම්බුද්ධෝ ස්වාඛාතෝ ධම්මවරෝ සුපටිපන්නෝ මහා සංඝෝ පුඤ්ඤවන්තා සුමන්තු මං අරහං වේමයි බුදු රජුන් ස්වාඛාතයි දසුදම් සුපටිපන්නයි බුදු පුතුන් පිනත්තෝ මත සවන් දෙත්වා සුවන්න වන්නං සම්බුද්ධං ආහුතිනං පටිංගහං ධම්මචක්කං පවත්තාරං තං නමස්සාම ගෝතමං රන්වන් පාටයි අපේ බුදු රජුන් අසන පින්කෙතයි අපේ මුනි රජුන් මිහිරි බන දෙසෝ ශාන්ත මුනි දුන් වන්දිමු වන්දිමු ශිරීපා සිඹ බැටියෙන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති Thank you. විපස්සෙස නමත්තෝ චක්ඛුමන්තස්ස සිරීමතෝ සිතෙස්සපි නමත්තෝ සම්බ භූතානුකම්පිනෝ ලෙස්ස මුස්ස නමත්තෝ නහත කස්ස තපස්සිනෝ නමත්තෝ කකුසන්ධස්ස මාරසේනා පමද්දිනෝ ඕනා ගමනස්ස නමත්තෝ දහක්ම නස්ස මුසීමතෝ කස්ස පස්ස නමත්තෝ විප්පමුත්තස්ස සම්බදී අංගී රසස්ස නමත්තෝ සක්කේ පුත්තස්ස සිරීමතෝ නමෝ තේසං සත්තන්නං භගවන්තානං අරහන්තානං දස බලධරානං සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරානං චතු වේසාරජ්‍ය විසරදානං සම්බ ලෝකුත්තමානං ධම්ම රාජානං ධම්මස්සාමීනං බලප්පත්තානං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 පරමේන පඤ්ඤා විහත්තියේන සේයථාපි සාරිපුත්ත දල්හ ධම්මෝ ධනුග්ගහෝ සික්ඛිතෝ කතහත්ථෝ කතෝපාසනෝ ලහුකේන අසනේන අප්පකසිරේනේව තිරියං තාලච්ඡායං අතිපාතේය එවං අධිමත්ත සතිමන්තෝ එවං අධිමත්ත ගතිමන්තෝ එවං අධිමත්ත ධිතිමන්තෝ එවං පරමේන පඤ්ඤා වියත්තේන සමන්නාගතා තේමං චතුන්නං සතිපට්ඨානානං උපාදාය උපාදාය පඤ්ඤහං පුත්තේයං පුද්ධෝ පුද්ධෝ චාහං තේසං ව්‍යාකරියං ව්‍යාකතං ච මේ ව්‍යාකතතෝ ධාරියුං නචමං ဒ ුතියකං උත්තරින් පටිපුත්තේයුං අඤ්ඤත්‍ර අසිත පීත කායිත සායිතා අඤ්ඤත්‍ර උච්චාර පස්සාව කම්මා අඤ්ඤත්‍ර නිද්දා කිලමත පටිවිනෝදනා අපරියා දින්නායේ වස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්ම දේශනා අපරියා දින්නම් යේ වස්ස තථාගතස්ස ධම්ම පද ව්‍යංජනං අපරියාදින්නම් යේ වස්ස තථාගතස්ස පඤ්ඤහ පටිභානං අථනේතේ චත්තාරෝ ශාවකා වස්ස සතායුකා වස්ස සතජීවිනෝ වස්ස සතස්ස අච්චයේන කාලං කරියුං මංචකේන චේපි මං සාරිපුත්ත පරිහරිස්සත නේවත්ථි තථාගතස්ස පඤ්ඤා වියත්ති අස්ස අඤ්ඤතත්තං යං කෝ පනේතං සාරිපුත්ත සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති මමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති තේන කෝපන සමයේන ආයස්මා නාගසමාලෝ භගවතෝ පිත්තිතෝ ඨිතෝ හෝති භගවන්තං විජයමානෝ අතකෝ ආයස්මා නාගසමාලෝ භගවන්තං ඒතදවෝච අච්චරියං භන්තේ අබ්බුතං භන්තේ අපිචමේ භන්තේ ඉමං ධම්මපරියායං සුත්වා ලෝමානි හත්තානි කෝ නාමෝ අයම් භන්තේ ධම්මපරියායෝති තස්මා තිහ ත්වං නාගසමාල ඉමං ධම්මපරියායං ලෝමහංසන පරියායෝති වේවනං ධාරේහිති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මානාගසමාලෝ භගවතෝ භාසිතං අභිනන්දීති මම සිරසි මුනින්දං ධම්ම රාජං කිරීතං මම තිලක ලලාටේ බුද්ධ ධම්මං නිරෝධං මම සකල ශරීරේ භූෂණං සංඝකତ୍වා මම මුනි ගුණ ලංකාරං සුඛේනාරභික්ෂං මා සිරසෙහි මුනි සිරිපා පිහිටුවමින් මා නලලත සිරි සදහම් මින තබමින් මා දිවියම සංඝරුවනට දස් කරමින් මා මුනි රාජෝගේ ගුණ පවසමි අසං සඳින් වැඩම කොට වදාළ අතිපූජනීය කන්ද උඩ පංගුවේ සුධම්ම ලොකු ස්වාමීන් වහන්සේ එවැගේම මුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති අපට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අපගේ ගුරු දේව අතිපූජනීය පුඬවර ධම්මරක්කිත ලොකු ස්වාමින් වහන්සේ අවසරයි අපේ ආරණ්‍ය සේනාසනෙහි බෙලිහුල්ලය ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේ අප ගුරු දේව සිද්ධි මාලියන්දී සසන්ත ලොකු ස්වාමීන් වහන්සේ එවැගේම දිග්ගණීය ආරණ්‍ය සේනාසනාධිපති විනය විශාරද නුවර එළියේ අවසරයි ඥාන සීල ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මේ උතුම් බුදු ගුණ දේශනාව ශ්‍රවණය කරන්න වැඩම කොට වදාළ සදා පූජනීය සදා වන්දනීය වික්ත විසරද භෞස්ෘත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න මාගේ පරම පැතුම වූ අතිපූජනීය මහා සංඝරත්නයෙහි ශිරීපාපියම් වන්දනා කරමි අතිපූජනීය මහා සංඝරත්නයෙන් සමාව අවසර ලැබේවා පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මලින් පිපී ගිය පියුම් වනයකට ඇතුළු වෙලා මල් මකරන්ද සුවඳ අරගෙන පළමුව තමා සුවඳවත් වෙලා අනතුරුව බාහිර වස්තුන් සුවඳවත් කොට හමා බස්නා වසන්ත කාලයෙහි මන්ද මාරුතයක්සේ පළමු කොට සද්ධර්මාවබෝධයෙන් නිකලෙස් හද අරණ සුවඳවත් කරගෙන ශ්‍රී මුඛ පද්ම සුගන්ධයෙන් යුතු සදහම් මද පවණින් පිනතිලෝ සතුන්ගේ ලය මඬුළු සුවඳවත් කොට වදාලේ අප මහා ගෞතම දස බලධාරී නිදුකානන් වහන්සේ විදර්ශනාවෙහි ඵල සිතක් වගේ සාර પરම්පරාවෙහි කෙලවරතම වැඩම කොට වදාළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපාර මා සාගරයේ ගමන් කරලා සුපතුන් තොටමුණෙහි ලැබුම්ගත් මහා නෞකාවක් වගේ විශ්ව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සංසාර සමුද්‍රෙහි ඇවිද ගොහින් නිවන් නැමැති සුපතුන් තොටමුණ දැකලා ශෝපාදිශේෂ නිර්වාණය නැමැති ඒ ජය කඳ උරට වැඩම කරලා සඳ හතම නතර වුණසේක තිලවග තිලකාය මාන වූ ඒ මාගේ ධර්ම ස්වාමීන් වහන්සේ මුලපටන් අග දක්වාම අතරක් නැතිව සෑම තැනකම ප්‍රණීත ඵල හටගන්නා පනසද්රුමයක්සේ මනෝමූල ප්‍රණිධියයි පටන්ගෙන ධාතු පරිනිර්වාණය දක්වාම සියලු සත්වයන්ටම පරම මధుර වූ ස්වර්ගාපවර්ග ඵලයන් සිතගත පිනවා ලබා දුන්නේ කලංකයක් නොමැති අමාරස වැහෙන සුද්ධ වූ ධම් අමධාරා ලොවට වස්වමින් අතිපූජනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මනුෂ්‍යත්වයේ ඉක්මවලා දේවත්වයක් ඉක්මවලා භක්මත්වයේ ඉක්මවා අෂ්ටම සමබුද්ධත්වය ලබන ලද අසමාන ස්වයම්භූ ප්‍රඥාවක් කිසිලෝ ඒ ලෝක දිවාකර බුදුරජාණන් වහන්සේ අපගේ අසහාය ශාස්ත්‍රෝන් වහන්සේ බවට පත් වුණා අද්වයවාදී ධර්මරාජයන් වහන්සේ බවට පත් වුණා සමන්ත භද්‍ර ගුණසම්පාණෙන් ගෝපිත තම් කඳක් වගේ බුදු බඳක් දරාගෙනයි මේ මහා පොළවේ වැඩ සිටියේ සදභිඥා පරප්‍රාප්තව ලයට සැනසෙල්ලක් වෙමින් සසරත ප්‍රතිපක්ෂව නිවන් පුර රුවන් දොර හැරදී වදාලේ ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවට හිණි පෙත්තක් වෙලා හෙළූ හකුලින් අපාමග වසා දමමින් වියත්කමින් අගතන්පත් බවට ප්‍රතිඥා දී වදාලේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුළු සක්වල සත්වයන්ගේ ඇසින් ඇස පෙනී යමින් ඒ ගුණ සිත සිතෝ සිත්හි ඇදී බැඳී සනාතනව ඒ බුදුරුවන් අතර වුණා එදා පටන් අද දක්වා ලෝකස්වාමී වෙමින් පරදුක්ඛ දුක්ඛිතව නීල කැලුම් රාජීන්ගෙන් විස්පෝරිත වූ කාන්තිමත් වූ ශ්‍රී ඤත සංගලින් බැලු බැලූ දිශාවට සියලු සෞභාග්‍ය ලබා දුන් බව පරම සත්‍යයි චිතන්රන්ගේ සිත් නිවන මනහර ගුණ ඇති නිසා දෙවි බඹුන්ගේ සියස් තන මතුහි තබන පා තඹරින් යුක්තව ශාක්‍ය සිංහයන් වහන්සේ යන විරුදාවලියෙන් පූජා ලැබුවේ මාගේ බුදුරජාණන් වහන්සේ බැලු බැලු අයගේ අසනිමන මනහර රූපයක් ඇතිව මధుර ධර්ම දේශනාවෙන් ශෝත්‍රෝ ජනයාගේ ශ්‍රවණ යුග අමාවෙන් පුරවාලෝයේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පමණයි මහා කරුණාවට ජන්මාලයක් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මාධාර වූ හදමැදුර පුන්පෝදා කරු පිරිවැරු පුරහඳ නැගී නභෝ ගැබක්ෂේ උපශාන්ත භාවයෙන් යුක්තවයි මේ මිහිමඩල පුරාවට ඒ බුද්ධානුභාවය පතුරවා හැරියේ අතිපෝජනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මම මේ පවසන දේ ඒකාන්තෙන් අදහා ගන්න ස්වාමින් වහන්සේ යම් උතුමෙකු උදෙසා කසාවතින් සුරක්ත වූ ඔය චීවරය පරවාගෙන ස්වාමින් වහන්සේලා මේ උතුම් බුද්ධ ශාසනයට ඇතුල් වුණාද භක්මචර්යාවෙන් සුවඳ කැවුන ඔය හදවත් වලින් යම් උතුමන් වහන්සේ නමකට පූජා කළාද මුඩු කළ ශීර්ෂය බිමෝබා යම් ශාස්ත්‍රෝවරයෙකුට ප්‍රණාම පූජා සිදු කළාද පාල වර්ණ පාත්‍ර ධාරීව ධරපටිපාටියෙන් ලද භික්ෂාවෙන් ක්ෂුධාගින්න නිවාගෙන පාලු වන අරණ බඹ විමනක් බවට පත් කරලා තෙනහලු පුරවා බසින විජනවාත සිසුම් දැල්ලෙහි සිහි තැබීමෙන් යුක්තව ඒකාරම්මනචාරී චිත්තාචාරයෙන් නීවරණයන් විනීවරණය කරලා තත්වඥානය උදා කර දෙන මාවතේ ස්වාමින් වහන්සේලා යම් උත්තම ප්‍රතිපදාවක් අනුගමනය කරනවද ඒ භාග්‍යවත් දස බලධාරී සර්වඥ රාජෝත්තමයානෝ අදින් වර්ෂ 2642 කෝත් මාස 11 කෝත් දින 11කට පෙර අසන පුන් පොහෝ දවසක තුසිත දිව්‍ය ලෝකයෙන් මිනිස් ලෝකයට වැඩම කරපු මොහොතේ එයින් මාස 10කට පස්සේ අදින් වර්ෂ 2642 කුත් මාස 1 කුත් දින 11ක් ගත වුණාට පස්සේ මිහි මඩලට ශ්‍රීපාපියුම් දික් කරලා වැඩම කරපු මොහොතේ එතෙන් පටන් 35 වසරක් කලෑමෙන් හරියටම අදින් වර්ෂ 2607 කුත් මාස 1 කුත් දින 11ක් ගත වුණාට පස්සේ ඒ අතීතයේ දවසක ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වී වදාළ දවසේ මේ දස දහසක් ශක්වල අනන්ත ප්‍රමාණ අසිරි සිරියකින් පිරී ගියා අප මහා බෝසතාණන් වහන්සේගේ උත්පත්ති මංගල්‍යයේදී ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච මොහොතේ ඒ අසම සම සිංහනාදය ලෝකයට නැංගූ මොහොතේ මේ දස දහසක් සක්වල සිද්ධ වූ ඒ අස්රිමත් දේවල් හරීම පුදුමයි අතිපූජනීය ස්වාමින් වහන්සේ සිත් ඇසින් දැක ගන්න ශ්‍රද්ධාවන්ත පින්වතුනි ශ්‍රද්ධාවෙන්ම දැක ගන්න ඒ තථාගතයන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ආනුභාවය මා වගේ කෙනෙකුට ප්‍රකාශ කරන්නට බෑ ඒ වුණත් ඒ අනන්ත ගුණ සාගරයෙන් යම් ගුණ බිඳක් පමණවත් මේ පින්වත් හදමඳුළු සනසාලමින් කියා දෙන්ට ලැබීම මා ලැබූ භාග්යක්මයි ඒ බුදුරජාණන් වහන්සේ මේ මිහි මඩලට වැඩම කරපු වෙලාවේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වී වදාළ මොහොතේ දෙවියන් සහිත ලෝකයේ ධම් අමාවෙන් සනසාලෝ මොහොතේ සියලු പ്രേත ලෝක ආලක මන්දා රාජධානිය වගේ සාපිපාසා දුක් නැති වෙලා පරම සමෘද්ධියෙන් පිරී ගිය ශාන්ත භූමීන් බවටපත් වුණා දුකින් අතරක් නැති අතමහා නිරය චිත්ත සුභය පුරවාලෝ අටමහා නිධානයක් සේ සුවයෙන් යුක්ත ക്ഷേම භූමියක් බවට පත් වූ බව පරම සත්‍යයි අපාගත සතුන්ගේ මොෙහි ඔබාලෝ ඒ යවට අමාවක් බවට පත් කළේ භාග්‍යවතුන් වහන්සේ ඝෝර වූ අසිපත්‍ර වනය නන්දන වනයක් බවට පත් කළේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේමයි සලසංගුල් කටු ඇති හිඹුල් රුක නිර්සත්වයන්ට කල්ප වෘක්ෂයක් බවට මොහොතකට නමුත් පත්කොට වදාලේ මාගේ බුදුරජාණන් වහන්සේ පමණයි ලෝදියෙන් පිරී ගිය ද්වේතරණී නදිය පස්වනක් පියුමෙන් ගැවසීගත් ආකාශ ගංගාවක් බවට පත්කොට වදාලේ දසබලධාරී බුදුරජාණන් වහන්සේමයි ලෝදිය පිරිනෝ ලෝකුඹ නිරය අභිමතාර්ථ සාධනය කරන භද්‍ර ඝටයක් බවට පත්කලේ ඒ මහා පුණ්‍ය මහිමේ නිසාමයි අවීචි මහා නිරෙහි ගිනිදැල් නිවා ධනක්කමන වතුර යන ලෙස ඒ සියලු නිරිසතුන් සනසා වදාලේ ඔය බුදු කරුණාව නිසාමයි සියයක් යදුන් සිට ආඝාණය කළත් අතුමුබහන් පිටත් වෙලා යන ලෙසින් පිළිකුල් වූ දුගඳ වූ අශෝචි මහා නරකය අඩක් පිපි මුවරඳින් පිරී ගිය පරසතු මදාරා මල් ගැබක්සේ සුවඳවත් උනේ බුද්ධානුභාවය නිසාමයි තුන් ගව් පමණ සතුන්ගේ සම්මස්නහර විදගෙන කන විදුලිහිණියන්ගේ භයංකර නාදය කුරවි කෙවිලි හඬක්සේ මිහිරි කොට වදාලේ ඔය භක්මස්වර මිහිරෙන් පමණයි යකබලෙන් පිට සියයක් යදුන් දුරින්නම් බැලුවත් ඇස්තිපිරි පලා යන තරම් රළු වූ අවීචි මහා නිරාගින නිවලා සත්පියුම් ගර්භයකට පිවිස ඒ සත්වයන් සැනසෙනවා වගේ මොහොතකට නමුත් සංසාවදාලේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාදයෙන්මයි සත්වයන් සුනවිසුණු කරන සංඝාත මහා නරකාදීෙහි ලෝණීය ධාරා ඇති පර්වත මස්තකයෙන් ඇදහැලෙන ගංගාවන් නැති ක්‍රීඩා පර්වත බවට ඒ දුක් විඳින සත්වයන්ට සනසිල්ල උදා කර දෙන මොහොතක නමුත් සතුට මතකලේ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි කල්පයක් පුරාමට ආලෝකෙහි රස නොදන්නා ලෝකාන්ධකාර මහා නිරයෙහි දුක් විඳින ඒ සත්වයන්ට හිරුසඳු එකවිට පායා ආවා බඳුව මහා ආලෝකයක් පෙනෙන්න සැලැස්සුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේමයි ඒ ලෝකාන්ත නිරහි චක්කාවාට පර්වතවලින් ගිලිහි ලෝක සම්ධානක උදකෙහි වැටිලා පෙන කඳසේ විසිරිලා ශරීරය විනාශ වෙලා අප්‍රමාණ දුක් විඳින සත්වයන්ට ඒ නිරය නන්දා පුෂ්කරණියක්සේ සෝපත්තු සිසිල් ජලයෙන් පුරවාලෝයේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි පුණවලු වලින් ගැමසී ගත්ත කුක්කුල නිරය නිරිසතුන්ගේ ආකාශ ගංගාවක දිය පොදින් සිසිල් කරනවා වගේ මිහිරෙන් මිහිරට පත්කොට වදාලේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුභාවය නිසාමයි නාගයන් ගුරුලම් මිතුරන් බවට පත්වනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ නිහි මඩලේ පමණක් නෙමේ දස දහසක් සක්වල දෙවියන් සහිත ලෝකයාගේ ඇසින් ඇස පෙනී යන ඒ මහා බුදු අසිරිය ලෝකයට පෙන්වා වදාළේ ඔබේ මගේ අනධීවර ශාස්ත්‍රෝන් වහන්සේ වන දස බලධාරී බුදුරජාණන් වහන්සේ ඒ තථාගතයන් වහන්සේ උපන්න මොහොතේ සියලු සතුන්ගේ ශරීරෙහි ඇති වෙලා තිබුණ අසාධ්‍ය ව්‍යාධීන්ට තමන්ගේ උතුම් උත්පාදයම උත්පාදේ නම් වූ බුද්ධ මංගල්‍යයෙන් පිහිටක් පිළිසරණක් වී වදාලේ ඒ බුදුරජාණන් වහන්සේමයි තමන් සියලු සංසාරයෙහි ඇදය දුරු කරන්නට పూర్ව නිමිති දක්වනවා වගේ බුදු වෙලා හිටපු ශරීරයන්ගේ ශරීරයන් විජු කරලා ඒ බුද්ධානුභාවයෙන් ලෝකය මමිතයටපත් කළේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ඔබ අදහා ගන්න මේ දේවල් පරම සත්‍යයි සියලු සත්වගට දිවස් ලබා දීමට පෙර නිමිති දක්වනවා වගේ ಜಾති අන්ධයන්ට ඇස් ලබා දුන්නේ සියලු සතුන්ට දිවකන් ලබා දෙනවා වගේ ධීරන්ට කන් ලබා දුන්නේ සතර irdipaද වලට පූර්ව නිමිති දක්වනවා වගේ පිළුන්ට පා ලබා දුන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය දුර්ලභ භාවය ලෝකයට කියා පාමින් ධර්මයට ගොළු වූ සියලු සත්වයන් ලබා ශ්වාසෝ දහසක් ධර්මස්කන්ධය හැදෑරවීමට පෙර නිමිති දක්වනවා වගේ ගොළුවන්ට බස් ලබා දුන්නේ තථාගතයන් වහන්සේ එක් ලක්ෂ අටසට දහසක් යොදුන් උස මහා මේරු පර්වතය තමන් උපන් ලුම්බිනි සල්වනය දෙසට වැඳුම් ගන්නට සැලසුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේමයි දෙස්සන්තර ආත්ම භාවයේදී සත්වාරයක් කම්පා වෙලා විඩාවටපත් වෙලා වගේ නිසල වූ මහා පොළව මත්තෝ හස්ති රාජේ කුවිසින් මැඩලෝ පුන පඳුරක් වගේ දිය පොළවෙහි පටන් එක්ක විටම කම්පා කොට වදාලේ ඒ බුද්ධෝත්පාදය නිසාමයි ලුණු රසින් යුතු මුහුදු දිය කකාරාගත් කිරිය පිරියක්ෂේ මිහිරි කොට වදාලේ ස්වාමීනි ඔබ වහන්සේගේ අනන්ත ආනුභාවය ලෝකයට කියාපාමින් පර්වත මිත්‍ති පස්පියුමෙන් පිපී ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මිහි මඩලට වැඩම කරපු මොහොතේ මල් රස නොදන්නා වූ දිඹුල් ගස්වල පිපි මල් හා පරසතු මදාරා මල් එක් කරලා දෙවියන්ගේ මුදුනේහි පැලඳෙව්වේ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි වැසි නැතිවම පොළව බිඳගෙන වැගිර නැගෙන නාබ තල් කඳන් හා සමාන ජල ධාරාවන් මේ මහා පොළවෙන් නැගිලා සියලු ලෝකයට පරම ශාන්ත අමා සිසිල දායාද කොට වදාලේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේමයි දස දහසක් සක්වල සඳ මඩොළු තුරු මඩොළු ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසංඝී මංගල්‍යයට උත්පත්ති මංගල්‍යයට බුද්ධත්ව මංගල්‍යයට නැගූ ශේසත් වගේ කිඹුල්වත් පුරනුවර ලුම්බිනි අහස් කුස රඳවාලෝ ශේක ස්වාමීනි දසබලධාරින් වහන්සේ තමන් වහන්සේ මතු ලෝකයට වස්වන ධර්මාමෘත වර්ෂාවට පෙර නිමිතිසේ මුළු ශක්වල පොකුරු වැසි වස්වලා තෙමෙන්ත සලස්සුවේ බුදුරජාණන් වහන්සේ ගුණයෙන් හිස් වෙලා සංසාරය Tamanගේ බුදු කරුණාවෙන් පිහිට ලබනවා වගේ निराලම්භ වූ ආස්තලයෙහි ආකාශතලයෙහි මල් වියන් රැඳෙව්වේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිණිවුණට පස්සේ පිඹින්නේ නැතිව තිබුණ විජයෝත්තර සංකය ශක්දේව රජදොලවා පිඹින්නට සලස්වමින් මහා බ්‍රහ්මයා ලවා සුදු කොඩි දරන්ත සලස්වමින් උපස්ථාන කරවා ගන්නට තරම් මහා ආනුභාවයක් ඉසලුවේ ඒ භාග්‍යවතුන් වහන්සේමයි මේසා අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබ සිත පහනවා ගන්න සිත සනහා ගන්න අනන්ත බුදු ගුණ සිහි කරන්න සිත විසිරෙන්න දෙන්නේ නැතුව මේ උතුම් බුදු ගුණ කතාවට සවන් දෙන්න මේ උතුම් බුද්ධානුස්සති භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන හදසම්තාන කෙලෙසුන්ගෙන් දුර වෙලා පාරිශුද්ධියටපත් වෙනවා එනිසා ශ්‍රද්ධාවෙන් සිත පුරවා ගන්න බුදුරජාණන් වහන්සේ පමණයි ඔබේ දැසට දැන් පේන්නේ බුදුරජාණන් වහන්සේගේ භක්මස්වරය පමණයි ඔබට දැන් ඇහෙන්නේ දනෝ දනෝවත තථාගත බුදුරුව මෙවි පෙනේවා ඇසෙන ශබ්දය බුදුබණ පදයක්ම වේවා ඔබේ ගතට සිතට මේ උතුම් බුදුගුණ කතාව අම මිහිරක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා තුරු සෙවනේ වැලි මලුවේ ඡන්ද මණ්ඩලේ වලා ගැමේ රස විහිලා වැඩ සිටිනා බුදු සමිඳුන් බලන්නම් ඈත නිල කඳු රැල්ලෙන් ගලා හැලෙන ගඟු ලැල්ලෙන් හමන සිසිල් මද පවනින් බුදු ගුණයම දකින්නම් සියොතුන්ගේ ගීත නදින් ලාදලු මල් සැලෙන හඳින් සවන් පුරා සිත සනසා බුදු හිමි ගුණ අසන්නම් වන අරණේ බන මඩුවේ දෙව්ලොව පඬු පුල් අසුනේ වැඩ හිඳින්මින් දහම් දේශන සමිඳුගේ ගුණ කියන්නම් ඉරු නැගෙන හිමි දිරියේ සඳු නැගෙන සැන්දෑවේ වනපස මල් දෝතින්ගෙන ශිරීපා සිඹ වඳින්නම් සාධු සාධු සමදා මම දම් රජින්දුන් පුදන්නම් සාධු සාධු සමදා මම සිල් ගුණ දම් පුරන්නම් සාධු සාධු නිවෙන තුරා බුදු මග මම වඩින්නම් साधु साधु साधु අතිපූජනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම කොයි තරම්නම් සැනසීමකට හේතු වෙනවද කියන මේ පණිවිඩය ඔබට ලබා දෙන්න මම පුංචි කතාවක් සිහි කරලා දෙනවා මේ මහා පොළවේ සිද්ධ වූ මීට මහා කල්ප 92කට පෙර පුෂ්ෂ නම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ මිහි මඩලට පහළ වුණා ඒ දසබලධාරී බුදුරජාණන් වහන්සේ අනන්ත ශක්වල ඒකාලෝක කරමින් ශ්‍රී සම්ධර්ම අමාව ලෝකයට බෙදා දුන්නා ඒ කාලේ ඒ තථාගතයන් වහන්සේ නන්දාරාම කියන අඹ වනයේට වැඩම කළා මොහොතක් විවේකීව වැඩ ඉන්න මොහොතක් විවේකීව නන්දාරාම අඹ වනයේ වැඩ ඉන්න පුෂ්‍ය නම් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සම්වරණ බුද්ධ රශ්මි මාලාවන් නැගිලා ආත්පස ආලෝකමත් වෙලා බලන බලන අයගේ ඇස සැනසී ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මිහිර දෙවියන් සහිත ලෝකයාගේ ඇසට රසඳුනක් වෙලා හරීම පුදුමයි ඒ නන්දාරාම අඹවනයේ එක්තරා කෝකිලයෙකුට කෝලෙකුට මේ බුදු වාසිරිය දැක ගන්නට ලැබුණා බලන්න පුදුමයි මේ කෝලා කෝකිලයා බුදුරජාණන් වහන්සේගේ මේ ආශිර්ය දැකලා අප්‍රමාණ පැහැදීමකටපත් වෙලා ගහේ අඹ ගසේ මුදුනේ තියෙන අඹ ගෙඩියක් තම හොටයෙන් කඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුද්ධ පූජාවක් කරන්න උස්සනම් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ මේ කෝකිලයට අනුකම්පාවෙන් ඒ අඹ ගෙඩිය පිළිගෙන වදාලා ඒ වගේම මේ කෝලා පසෙක ඉඳන් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා තථාගතයන් වහන්සේ මේ කෝලට චිත්ත ප්‍රසාදය වඩාත් ඇති කරන්න මේ මිහිරි අඹගෙඩිය වළඳා වදාලා හරිම පුදුමයි ඒ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය ඒ කෝකිලය මිහිරි හඬින් නාද කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළා සරේන රජනීයේන ශවණීයේන වග්ගුණා වස්සන්තෝ බුද්ධ පූජත්තං නිලංකත්වා නිපජ්ජහං ඒ බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ඇති වූ චිත්ත ප්‍රහාණයෙන් යුක්තව ඒ බුදුරජාණන් වහන්සේට මිහිරි හඳින් පූජා කරනවා බලාගෙන ඉඳලා සමීපෙහි වැඩ හිටපු මහා රහතන් වහන්සේලා අමතලා ඒ පුස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මට මිහිරි අඹ ඵලයක් පූජා කරලා මා දෙස බලාගෙන මිහිරි හඬින් නාද කරපු මේ කෝකිලයා අනාගතයේ දවසක මීට මහා කල්ප 92ක් ගත වූ තැන මේ ලෝකයේ පහළවන ගෞතම නම් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙලා පරම පූජනීය පැවිදි ජීවිතයක් දරාගෙන මිහිරි හඬින් ධර්ම දේශනා කරන අය අතර අග්‍රස්ථානය ලබනවා කියලා සිරිමෝ මඩලින් වදාලා ඒ දේශනාව ඒ විවරණය පරම සත්‍යක් වුණා මේ මිහි මඩලේ ඒ සදංගම් භික්ඛවේ මම ශාවකානම් යදිදං මංජුශ්‍රාණං ලකුණ්ඨ භද්දියෝ කියලා අප බුදුරජාණන් වහන්සේගේ ශිරිමුව මඩලින් ඒ අශෝ මහා ශ්‍රාවක උතුමන් වහන්සේලා අතර මිහිරි කඳින් දහම් දේශන අය අතර අග්‍රස්ථානය ලබන්නේ මේ ලකුණ්ඨ භද්දිය භික්ෂූන් වහන්සේමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ එදා පුෂ්‍ය නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවමඩලින් දේශනා කළ ප්‍රකාශය පරම සත්‍යක් බවට සිංහනාද කරමින් පින්වතුනි හිතන්න මේ විදිහට ඒ තථාගතයන් වහන්සේ ගැන සිත පහදවා ගත්ත ත්‍රිසංගත සතුන් පවා කල්ප 92ක් දුගතියේ වැටෙන්නේ නැතිව සුගතියෙන් සුගතියට ඇවිල්ලා මේ විදියට මහා තනතුරක් දිවමන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලබලා ලෝක පූජිත නාමයක් බවට ඒ ශ්‍රී නාමය පත් කරලා පිරිනිවන් ගැඩියේ කාගේ ආනුභාවය නිසාද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය නිසාමයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඉන්වත් සිල්මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ මේ මොහොතේ ගත කරන්නේ තිරිසන් ලෝකෙ නෙමෙයි ප්‍රේත ලෝකයක නෙමෙයි ඔබ ගත කරන්නේ අටමහා නිරය නෙමෙයි. ඔබ ගත කරන්නේ අසංඤ සප්ත භක්ම ලෝකේ නෙමෙයි. ඔබ ගත කරන්නේ මිනිස් ලෝකේ. දැස පෙනෙනවා. සමන් හොඳට ඇහෙනවා. ශ්‍රද්ධාව පිහිටලා තියෙනවා. ශීලවන්ත ජීවිතයකින් සැනසීම ලබනවා. අහෝ මොනතරම්නම් වාසනාවන්ත මොහතකද ඔබ මේ නිමේෂය ගෙවා දමන්නේ ඉදත්වං මහා නාම තථාගතං අනුස්සරේයාසි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහා නාම ඔබ තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරන්න යස්මින් මහා නාම සමයේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති යම් වෙලාවක මාගේ ශ්‍රාවකයා මා ගැන හිතනවා නම් නේවස්ස තස්මින් සමයේ රාග පරිඋත්ථිතං චිත්තං හෝති ඒ වෙලාවේ ඔහුගේ සිත රාගයෙන් නැසී යන්නේ නැහැ න දෝෂ පරිඋත්ථිතං ද්වේෂයෙන් නැසී යන්නේ නැහැ න මෝහ පරිඋත්ථිතං මෝහයෙන් නැසී යන්නේ නැහැ උජ්ජුගත මේවස්ස තස්මින් සමයේ චිත්තං හෝති බුදු ගුණ හිතනකොට බුදු ගුණ ඇසෙනකොට ශ්‍රද්ධාවෙන් හිත පිරී යනවා අකුසල ධර්ම දුරු වෙලා යනවා තථාගතං ආරම්භ උජුගත චිත්තෝ තථාගතයන් වහන්සේ අරභයා ඊ타මත්ම ඍජු වූ ශ්‍රද්ධාවෙන් පිරීගිය සිතක් ඇති වෙනවා අස්මින් සමයේ ඒ වෙලාවේ මේ පින්වත් සියලු දෙනාම ලබති අත්ථ වේලං ලබති ධම්ම වේලං මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන මහා සංඝ රත්නය ගැන පුදුමාකාර ප්‍රීතියක් සතුටක් බොහොම අහිංසක නිමීගිය ශ්‍රද්ධාවක් චිත්ත ප්‍රීතියක් ඇති කරගන්නවා ලබති ධම්මෝපසංහිතම් පාමොජ්ජං ප්‍රමෝදයක් සතුටක් හිතේ ඇති වෙනකොට පමුදිතස්ස පීති ජායති චිතගත පිනායන මහා පුදුම වින්දනීය ප්‍රීතියක් ඔබේ කය පුරාවට ඇති වෙනවා පීති මනස්ස කායෝ පස්සම්භති ඒ ප්‍රීතියත් සමග කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන මේ චෛතසික ධර්මතා බලවත් වෙලා පස්සද්ධ කායෝ සුඛං වේදේති සංසිඳී ගිය කය නිසා පුදුමාකාර සුඛයක් සැප වේදනාවක් ගතට දැනෙන්න ඕන මේ බුදු ගුණ කතාව ශ්‍රද්ධාවෙන් වසනකොට සුඛිනෝ චිත්තං සමාධියති ඒ විදිහේ සැප වේදනාවකින් සිතගත පිරී යනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා සිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා ඒකෝධී වෙන්න පටන් ගන්නවා අයං උච්චති මහා නාම අරිය ශාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහෙරති මහා නාම මෙන්න මේ විදිහට තමයි මගේ ශ්‍රාවකයා මේ විසම වූ ලෝකයේ සම වූ සිතක් පවත්වමින් සැලෑම සනසිල්ල කුමක්ද කියලා අත්විඳිමින් කාලය ගත කරන්නේ සම්්‍යාපඤ්ඤාය පජාය අභ්‍යාපඤ්ඤෝ විහෙරති වෛරයෙන් පිරීගිය ලෝකේ මෛත්‍රියෙන් ජීවත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරන්න ධම්මසෝත සමාපන්නෝ බුද්ධානුස්සතිම් භාවේති එහෙම ශ්‍රාවකයෙක් මේ උතුම් සම්මත්ත න්‍යාමය නම් වූ ධම් සැඩ පහරට ඇතුල් වෙලා විමුක්ති සාගරේ බලා ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනකොට එනිසා ඔබ මේ මොහොතේ ඒ තථාගතයන් වහන්සේ ගැනම කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ වඩින හැටි දානේ වළඳන හැටි ධර්මය දේශනා කරන හැටි මිහිරි වදනින් ලෝ සතුන් ආමන්ත්‍රණය කරන හැටි රාජහංසෙක් වගේ මේ අහස් කුසින් ගමන් කරන හැටි මහා පොළවේ කිමිදෙමින් තවත් තැනකින් මතුවලා ලෝ සතුන්ට බුද්ධානුභාවය පෙන්වන හැටි මේ සියල්ලම ඔබ මේ මොහොතේ දැක ගන්න ඉතිකෝ භික්ඛවේ අවිජ්ජෝපනිසා සංඛාරා මහණෙනි මේ ලෝ සතුන්ට මා ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ හේතුවක් ඇතිවමයි හේතුවක් නැතුව නෙමෙයි ඔබ අතිපූජනීය මහා සංඝරත්නය ඉදිරියේ තබාගෙන මේ උතුම් බුදු ගුණ කතාව ශ්‍රවණය කරන්න මේ මොහොතට සම්බන්ධ වුණේ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් හදවත පිරී ගිය නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිද්‍යාව මුල් කරගෙනමයි සංස්කාර ධර්මයන් පවතින්නේ සංස්කාරයන් මුල් කරගෙනමයි ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විඥානයන් හෙවත් අභිනව භවයක ඉපදීම සකස් කර දෙන්නේ විඥානය නිසාමයි නාම රූප නාම රූපයන් හේතු කරගෙනමයි චක්ෂුරානි ආයතනයන් පහළවන්නේ පවතින්නේ ඒ ආයතනයන් හේතු කරගෙනමයි ස්පර්ශය පවතින්නේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී වශයෙන් ඒ ස්පර්ශය නිසාමයි මේ මොහොත වෙනකන් ඔබට මට යම් සැප වේදනාවක් යම් දුක් වේදනාවක් ඇති වුණා නම් ඒකාන්තයෙන් ඇති වුණේ ඒ සැප දුක් වේදනාවන්ට මුහුණ දෙනකොට තමයි තණ්හාවෙන් සිත පිරීලා ගියේ තණ්හාව නිසාමයි නැවත නැවත කාම අත්වාද උපාදානයන් සකස් වුනේ උපාදානයන් නිසාම නැවත අභිනව භවයක දුකට පමුණුවන සංස්කාර ධර්මයන් ඔබේ සිත ඇතුලේ සකස් වුණා ඒ සංස්කාර ධර්මයන් නිසා නැවත නැවත ඔබට ඉපදෙන්න සිද්ධ වුණා ඉපදීම නිසාම ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉපදීම නිසාම අනේකවිධ කායික මානසික පීඩා ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සත්වයන් මේ මහා දුකක් තියෙනවා මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා සැනසෙන පාරක් හොයනවා මහණෙනි වාසනාවකට වගේ අන්න ඒ වගේ යුගයක ලෝතොරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණොත් දුකින් පීඩා විඳින සත්වයන්ට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා දුක්ඛෝපනිෂා සම්භා කියලා වදාලේ ඒ කාරණය ශ්‍රද්ධාව මුල් කරගෙනම බුදුරජාණන් වහන්සේ වදාරනවා ප්‍රීතිය ප්‍රමෝදය සතුට කායික මානසිකව ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනකොට ඒ බඳු ශ්‍රද්ධාවක් ඇති වුණාට පස්සේ හිත ගත සංසිඳෙනකොට සමාධිමත් සිතක් ඇති වෙලා ඇති වෙලා සමාධෝපනිසං යථා භූත ඥාන දර්ශනං යථා භූත ඥාන දර්ශනය හෙවත් සමාධිමත් සිතකට වැටහෙන අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් තෝරා ගන්නා ඥානය දුක් දේ දුකක් ලෙස තෝරා ගන්නා ඥානය අනාත්ම දේ අනාත්ම ධර්මයක් හැටියට වටහා ගන්නා ඥානය පහළවන්නේ චිත සමාධිමත් වීමෙන් අනතුරුවයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට මා ගැන ශ්‍රද්ධාව පිහිටලා පිළිවෙත් පුරනකොට ධර්මය පුරුදු කරනකොට යථා භූත ඥාන දර්ශනය ඇති වෙලා ආර්ය වූ නිබ්බිදාව තිවත් මේ සංසාර ගමන ගැන අවබෝධයෙන් යුක්ත කලකිරීම ඇති වෙනවා ඒ කලකිරීම නිසාම නිබ්බිදෝපනිසෝ විරාගෝ නොයල්මක් ඇති වෙනවා කාමයන් පිළිබඳව නොයල්මක් ඇති වෙනවා රූපය පිළිබඳව නොයල්මක් ඇති වෙනවා අරූපය පිළිබඳව විරාගෝපනිසා විමුක්ති ඒ නොයල්ම නිසාමයි කෙනෙක් මේ මහා භව ගමනෙන් සංසාර ගමනෙන් මිදී යන්නේ විමුක්තෝක නිසා භය ඥානං ඒ විමුක්තිය මුල් කරගෙනමයි මේ ලෝකයට රහතන් වහන්සේලා පහළ වෙන්නේ අනාගාමී උතුමෝ පහළ වෙන්නේ මගපලලාභී උතුමෝ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රද්ධාවේ පිහිටලයි සංසාරෙන් නිදහස් වෙන්න සංසාරයෙන් අත මිදෙන්න මාවත පාදා ගන්නට තියෙන්නේ එනිසා මේ ධර්ම ශ්‍රවණය බුද්ධානුස්සතිය පුදුමාකාර ආනුභාව සම්පන්න භාවනාවක්මයි මේ මොහොත මේ නිමේෂය ඔබේ හදවත පහන් වන නිමේෂයක් මේ වෙලාවේ සරාමි සංකල්පනා පහළ වෙන්නේ නැහැ. දේශ සහගත අදහස් පහළ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ගැන සිත හොඳට පහදිනවා මොහොතින් මොහොත මේ උතුම් බුද්ධෝත්පාදය ගැන සැලහැ සිතින් සිහි කරන්න මේ උතුම් බුද්ධෝත්පාදය පිළිබඳව පිපී ගිය සිතකින් අනුස්මරණය කරන්න ඒ අනුස්මරණය තුළින් තමයි සත්හෝ මහන්තතා පච්ච වෙක්ඛනතා කියපෝ මගේ බුදුරජාණන් වහන්සේ මොන්න තරන්නම් ආනුභාවයෙන් යුක්ත උතුමන් වහන්සේ නමක්ද අහෝ මම දෑත නලලේ තබා වන්දනා කරපු මල් දෝතක් නෙලාගෙන ගිහිල්ලා ශ්‍රී පාද පද්ම અભියස තැන්පත් කරපෝ තැන් දෝතක් තැන් පාත්‍රයක් පූජා කරපෝ දන් හැන්දක් පූජා කරපෝ নমස්කාරය ප්‍රකාශ කරමින් වන්දනා කරපෝ බුදුරජාණන් වහන්සේ මොනතරම්නම් ආශ්චර්යමත් ජීවිතයක් ගත කරපු උතුමන් වහන්සේ නමක් දෝ කියන මේ සිතිවිල්ල ඇති වෙන්නේ The talk was interrupted here. due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.